ප්‍රතිඵලා මොකද්ද මේ පස්සපස්සය ආලෝකනා පොත්බ්බ රූපයේ ආස්වාදකත්වාක කය කායායතනය රූපේ ගැටීම කාය විඥානයේ දෙන්න ජීවන්තා මෙන්න සුඛයක් දෙනවා සුඛ වේදනාවක් දැන් බලන්න පස්සේ මොකද වේදනාව ඇති වෙන ආකාරය සත්‍ය නැත්නම් මේ වේදනාව එකක්වත් නැහැ. දැන් මේ සමාධිමත් සිටින මෙන්න ආස්වාද කියලා ආස්වාද දෙක යොමු කරන්නේ ආස්වාද දෙක යොමු කරන්නේ මෙන්න ආස්වාද ප්‍රාස්වාද වදින කය සියා කය දෙකද මනස්කාරය යොමු කරන්නේ මෙන්න ඒ තුලින් දැනිට වෙන විඥානය සියා ඒ දෙකට දැන් මනස්කාරය යොමු කරන්නේ ඒකෙන් ජනිතෝක්ති වේදනාව සුඛ වේදනාව මෙන්න කියලා ඒකෙද සිහින් බලන්න. දැන් දෙයක් විඥානයක් කයක් ආස්වාද ප්‍රාසත් හතරක් අත්දැකීමකට අයිති කරනවා. නැත්නම් මොනවද කියන්නේ? ස්වરૂපයක් කිසිත් නැති ස්වરૂපයක් ආත්මය කියලා ගන්න තියෙන වරුණ ඔය ස්වરૂපයේ පමණයි දැනෙන ගැතිය පමණයි මේක අමරණීය ආත්මය මේක තව මොහොතකින් නැති වෙනවා ඒ නැති වෙනකොටම මේක අනිත්‍යයට යනවා අනිත්‍යයට යනකොටම මගේ ආත්මය නැහැ නැවත මෙන්න ආස්වාද ප්‍රස්වාස මෙන්න කය මෙන්න විඥාණය මෙන්න ඒකේ ඇතිවෙච්ච සුඛ වේදනාව කියලා ඒක අතර වෙන කරන්න මැද තියෙන ශූන්‍යතාවයේ සිත්ව දකින්න මේක අනිත්‍ය අනාත්ම ධර්මයක් කියලා දැනීම කරන මේක බව. ඒ වුණා නම් මේක බවම ඒ කාන්තේ මේක සංස්කාරයක් මේ සංස්කාරයක් නෙමෙයි සුමුද සංස්කාර නිකුත් වෙන්නේ නුවණ සාන්තය කියලා දැන් එතකොට නුවණ පිටට තියෙනවා හොඳයි. ඒක අසුණක් කමන්නේ නැහැ, තුනක් කමන්නේ නැහැ. ඊළඟ අදියරට යමු. දැන් නැවත සුඛ වේදනාව දිහා බලන්න මෙන්න සුඛ වේදනාව මේකේ තියෙන මොනවද දැන් බලන්න මම ඒක කැමැත්තක් තියෙනවා ඒක මුලින්ම කැමැත්ත ආසාව මෙන්න සුඛ වේදනාව මෙන්න ඒක දැක්කේ ඒක තියෙන ඇදීම කියලා ඒක කොහෙන්ද සුඛ වේදනාව වෙනම ධර්මයක් සුඛ වේදනාවට ඇලෙන්නේ වෙනම ධර්මයක් වශයෙන් අර කලින් කියපු කරුණු දෙක නැවත ප්‍රගුණ කරනවා. මෙන්න ආස්වාදයේ පැත්තට දාන්න මෙන්න කය සවපත්තට දෙන්න විඥානය මේකේක ඇති වේදනාව මෙන්න ඒකම ඇති සංඥාව මෙන්න කියලා ඒ කොටස් ඔක්කොම ඇත්තට විස්තරලා මැද බලන්න. හිතට සිත් ස්වરૂපයක් හිතේ ශූන්‍යතාවය දැනෙනවා. මිනිස්සු මුසාවත් කලින් කිව්වා වගේම අනිත්‍යයි අනාත්මයි. මේකත් සංස්කාරයක් ඒ සංස්කාරයක් නැති ජීවන සාන්තයි. මේකේ ජීවන හිතට අරමුණක් පුළුවන්. හොඳයි ඒකත් එක්ක ඕනෙකට පස්සේ විනාඩියක් යන්න. දැන් සුඛ වේදනාව බලනවා ඒක කියන ඇලීම බලනවා ඇලීමකට මොකද ඒකට දුක් වේදනාවේ කොහොම මමගේ කියලා හිතන සිල්ලක් එහෙම නැත්නම් දුක් වේදනාවම අල්ලාගෙන සිටින අල්ලා මුලින්ම හැබැයි මේක දිනු ප්‍රශ්නයක් නැති කෙනෙකුට බලන්නට බෑ. විදස්නා දිනු නැති කෙනෙකුට මේක කියන්න බෑ. දැන් දුක් වේදනාව පසුට දාන්න ඒක දැන සංහාව වෙන්නේ කියලා ඒක පසුට දාන්න මේක අයිමින් කියන උපාදානය අල්ලාගෙන සිටින පසුට දාන්න නැති කියන්නේ මාසු විශේෂ බව ඒකත් බවත් අනිත්‍ය අනාත්ම සංස්කාර මාත්‍රයක් නිරස්තයෙන් සොරදියා ශූන්‍යයක් දැනක් මේ කියක් ඵලයේ කියක් මේ සංස්කාරය නැති වෙන ආකාරයයි මෙහිදී සිටේ නිවන සිහිනන්නට පුළුවන් මෙහිදී අපට චතුරාර්ය සත්‍ය මත වෙනවා ආස්වාද ප්‍රසආසයිත කය ඌනේ තියෙන වේදනාව දුක්ඛ සත්‍ය මේ වේදනාවට කියන ආස්ථාව සමුදේ සත්‍යය ඒක අල්ලාගෙන තිබෙන ග්‍රහණයක් සමුදේ සත්‍යය මේවා මැදදී නොසිත රූපය ඒවා අනිත්‍ය අනාත්මය කියන්නේ මාර්ග සත්‍යය ඒ අනිත්‍ය අනාත්මය කියන මාර්ග සත්‍ය තුළින් ඒ සියලුම සංස්කාර නිවන යන සත්‍යය නිරෝධ සත්‍යය සතරා සත්‍යය කියනවා ඉස්මාතු නෝනා සමාන්නේ ඊළඟ ජීවිතයට යනවා මේවා පසුතැවෙන කරන්නේ. එතකොට සාධාන පස්සිය බහුව මේ අපි අල්ලාගත් නිසා මේක නැවත නැවත මේ වේදනාව විඳින්නට අපි ඇලුම් කරනවා ඒකට කටයුතු කරනවා. මේ නැවත නැවත ආස්වාද ප්‍රසආස කරන නැවත නැවත සුඛ වේදනාව ඇති කර ගන්නා ආකාරය දෙක බලන එක තමයි කර්ම භව නැවතත් සංසීම සුඛ වේදනාවක් සංනාවක් උපාදානයක් කර්ම බවක් වෙන කරන්නේ. මෙද තියෙන ශූන්‍යතාවයේ පුරුතේන විලක්ෂණේ ජනගමන සංස්කාර නිරෝධය දක්වනවා. මෙහි සිටට නිවන තුමු යන්නට පුළුවන්. ඊළඟ අධ්‍යයනයට අපි යමු බහුපත්‍යා ජාති එනම් ටිකක් සමාධිමත් මනසින් යුතුව අවුරුදු 10 වයසේ සමාධි සිටේ සිටිනේ කරන්නේ. ඔන්න අවුරුදු 10 ළමයි. ඔන්න දැන් අවුරුදු 5යි මගේ වයස. අවුරුදු 4යි 3යි 2යි අවුරුද්දයි දැන් මගේ වයස. මාස 10යි 9යි 8යි 7යි 6යි එකයි එකයි සමාන එකයි සමානයි ප්‍රතිචේතක සෑගමන මලමූත්‍ර ගැටකින් ඇති අසෝචි මණ්ඩක උපලපත්තු රූපේ දැන් තිබුණු ජහකරාව වැස්සෙනවා වක්කලයක් ලැබුවා දැන් මාස 10යි බඩට යන්නේ අතයි අතයි 6යි 3යි 1යි 1යි මාසයයි මාස භාගයයි සතියයි දවසයි සිස්නෝයේ සිස්නෝයේ බවහනකට දෙන්න දැන් අපි ගැඹුරු ආබාධ භෝෂයක කිසිවක් ලෝකේ නෑ මා කියන සත්‍යය එනවා මෝහණයට පදාසයක්. මහාවල පිට තියෙනවා දැන් බලන්න අම්මගේ සහ තාත්තාගේ සාහිත්‍යයක් මේ ගමන පිට තියෙනවා. පස්සෙන් මෞර්යනවා අනිත් පස්සෙන් යාමී අනිත් පස්සෙන් අපගේ විඥානය මේ තුන තුනක් පැත්තට යවන්නේ. නිරූම රූප නිමිති ඇහැට නොපෙනී ගොස් හිත අහසේ පාවෙනා බඳු විස්තු රූපයක් දැනුගත වෙනවා ඇති. මේ විස්තු රූපයක් මේ කාන්තේම මම මගේ කියලා ගන්න තියෙන්නේ මේ විස්තු රූපයේ පමණයි මේක නිරන්තරයෙන් පවතින එකක් නෙවෙයි අනිත්‍යද යනවා අනිත්‍යද යනකොට මේ විස්තු රූපේ මම නම් මගේ බවත් නැත්තට නැති නිදුස්සී යනවා නිදෙනවා මේකෝ අනිත්‍යයි මේක අනාත්මයි මේක සංස්කාරයක් මේ සංස්කාර මොනිට දෙයක් නෙවෙයි සාමාන්‍යයෙන් මේක අපේ සිිතේ අරමුණ වන්නේ ඉන්නේ විඥානපච්චයා නාම රූපං මෙන්න ඒ කාමත්ම ගැඹුරු තැනට පහින අවස්ථාව පාතාල ලෝකයේ සම්පූර්ණම අවස්ථාව. බවානුගතික පසුකුන් දකින්න ඒ දකින්නේ මේ සිටින්න. එතකොට අර බවානුගතික නිසා මේ නාමය පවතිනවා විඥානපත්‍යානාමයි. මේ බහාන්ත සිත නිසා මේ ශරීර සූතුරු මේ මහා අධිහයක් විතර තියෙන සූතු පවතින බහාන්ත චිත්ත පරම්පරාව පවතින නිසා මෙන්න විඥාන පත්‍ය ආරම්භන. දැන් රූප කොට පැත්තකට වීති කරලා දාන්න පටන් ආපෝ කීතෝ වායු දහස් හතර සත්‍ය කුසල කොහෙද මම මගේ කොහෙද ආත්ම කොහෙද ගේන කොහෙද මොනිට කොහෙද නහල් නිකන් දහස් මාත්‍රේ බාහිර ධාතු යන ධාතු ගොඩක් ඒකෙන් වැඩක් නැහැ. ඒකට තමයි. විඥානීය ඇති රූප පොද. දැන් මේ ඒක දක්න සිට විඥාන මාත්‍රයක් දෙන්න මාත්‍රයක් ඇතිලා නැති වෙන හරයක් නැති ස්වභාවයක් නැති නිතර අක්තියක්. අස්කාරයක්, සිත්කයක්, පහත්යක්, සංස්කාරයක්, දුක්ඛයක්. මේකත් ඇත්තට ගන්න බවාංග සිතක් ඇතිවෙන්න බවාංග සිත මේ දැක්ක විඥානයේ උපදොද ආත්ම ජන සමාධිය සියල්ලම නොපෙනී ගිය සංස්කාර ශූන්‍යත්වයෙන් ශූන්‍යත්වයක් පිළිගිය තත්ත්වයක් මෙන්න මේ සිත්වල අනිත්‍යයි අනාත්මයක් කිය මම මගේ නැති වෙන දන්නේ මේ සංස්කාරයක් නැති වෙනම හොඳයි නිවිදී අපේ සිතට දෝෂවන්නේ කියන්නේ අසංකත නිර්වාණ හතරයි. ඒක පෙන්නා හෝ නොපෙන්නා හෝ කමන්නේ ඊළඟට දැන් බලන්නේ නාම රූප පත්‍ය පස්සෝ දැන් මේ සත්‍යය සනින් වැඩිනවා හදිසිය වෙන දෙයක් කන වෙන දෙයක් ඒ තුලින් ඇති වෙන විඥානය වෙන දෙයක් සත්‍ය පැත්තට දාන්න විඥානයේ පැත්තට දාන්න කන පැත්තට දාන්න ඉතින් යම්බුත් සමාධියක් තියෙනවා මේ වගේම යන සායතන එහෙම වෙනම දෙයක් කොහොමද මම අපේ ඇස් තියාගෙන දුක තියෙන්නේ ඒක නිකන් නැරි දෙයක්. එහෙනම් ඉතිරිලක් නෑ දැන්. එහෙනම් තියෙන බව අපි දන්නේ නෑ රූප පේන්නේ නැත්නම් එහෙම නැති කවර වෙලාද? අපි ඒක දුක දෙයක් නෙමෙයි නිරත්තර දෙයක් කිච්චයක් මම මගේ කියලා දන්නට නැති දෙයක්. ඒකේ වටිනාකම තියෙන්නේ බාහිර රූපයක් ඇහි දෙකම පමණයි. සිදුවන පමණයි මේ කිච්චය සත්‍යකට කරවන්නේ. නාසයේ දැන් තියෙන බවවත් දන්නේ ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් ඒකෙන් එක වැඩක් නෑ නාසයත් අයින් කරනවා රූපය ඒකයි. ඉව දැන් තියෙන බව දන්නේ නෑ. අයි සමහර කොටස් අපිට තේරෙන්නේ නෑ තියෙන බව දන්නේ නෑ. මේ ඔක්කොම රූප නැහැ කනවා ඒ දිව ශරීරයේ අදින නාම රූප නිසා මේ රූපය තැන්නේ දැනගසිත නාමය නාම රූපපත්‍ය නාම රූපං මෙන්න නාමය කියලා ඒකත් මෙන්න රූපය කියලා දෙකකට දෙක දාන නැද හිස් බව දකින්න මේ හිස් බවත් අනිත්‍ය අනාත්ම දුක්ඛ ධර්ම සංස්කාර ධර්ම මේ සංස්කාරය නිරෝධ වෙන අපි පටන් ගත්තේ මෙන්න මෙතනින් අයි පොත්සබ්ය ආස්ථාද ප්‍රස්ථාද ලැබිලා විඥානය ඇතිලා ඒ තුළින් වේදනාව ඇති ආකාරයෙන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අපේ සංස්කාරයේ තුළ මේ සැරසෙන ආකාරය මෙතෙන්දී නම් දැක්වා ඒයේ අනිත්‍යතාවය දැක්වා ඒ තුළින් ඇති වෙන අනාත්මය දැක්වා අනාත්මය තුළින් සංස්කාර නිරෝධය දැක්වා මේ දකින්නකොට අපි චතුරාර්ය සත්‍යයත් අවබෝධ කළා අර මා කලින් කිව්වා අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සංස්කාර නිරෝධය අපගේ භවනාව තුළින් අත්දැකීමටයි මේ තුනත් අය දැන් මම හමාරයි විලාවෝ දැන් නැති මේ පටිච්චසමුප්පාද චක්‍රයේ පරිපූර්ණ ආකාරයේ තවත් ආකාර වාසියකින් අපිට භවනාවට නගන්න පුළුවන් මේවා ප්‍රකාශ කළේ එක් ආකාරයක් පමණයි තව කෙනෙකුට අවශ්‍ය නම් මේක ආපස්සට ගමන් කරලා බලන්නත් පුළුවන් මේ වේදනාව ඇති වෙන කුමක් නිසාද? කයි විස්පස්සේ නැති වෙන නිසා, කය කුමක් නිසා ඇති වුණාද? ඒ ආදී වශයෙන් පස්සට ගමන් කරන්නත් පුළුවන්. පස්සට ගමන් කරලා නැවත නැග දෙන්නත් පුළුවන්. ඒවා ඔක්කොම විස්තර කියන්න අවශ්‍ය නැහැ. හොඳයි මේ තුනක් දැන් මේ මොහොතේ සිට විනාඩි අද පැය භාගයක් ගන්නත් වෙනවා. ඈ 10 කාලකට පන්තියේ නවත්තමු. මොකද අද හොඳ දවසක් බහනවා. ඒක නිසා මේ දිනකට මේ මොහොතේම පූර්ව කුසිතින් කිසිවක් කලක් තියෙන මේ ධර්මයේ පිටේ මොකද වෙන සිටින නිසා සිත සමාධිමත් ස්වરૂපයක් දැනගමත් උත්තරී ඇති මේ භාවනාවට දැන් සමාකර කලපුරුදු භාවනාවට නිරත වෙන්න ඒ භාවනාව තුළින් මේ සම්මත ඇයට අදාළ මේ භූමියේ සිදුවීම අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සංස්කාරයන්ගේ ඒත්‍යස්ත්‍රි මනින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන්නා වූ අමා මහ නිවන සැනසීමට ඒකා අසීමාන්ත වශයෙන්ම වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි මහා කරුණාවකින් යුතුව ආශිර්වාද කරනවා. දැනට කෙනෙකුට එන්න පුළුවන් උසස් භාවනාව පිළිස්සතා ගැනීමට ඇය ඥානි ඉස්සක්කෙට. මොනවද දක්වා මහා විකාර කරස්සන්යක් අත්පත් කරගත්තා විශේෂයෙන්ම ධම්ම රූපපටි සම්පාදනය ඉතාම සරල දෙයක් දැනුම් හඳුනා මේ සම්පූර්ණ පටිච්චසමුප්පාදයේ පිළිබඳව දැනුමක් ඉදිරිපත්තා ධර්ම ඥානයක් පහළවනවා නෝකී සම්බුද්ධයන්ගේ ඇතුණා සම්මා සම්බුද්ධිය ඇතුණා පඥානීය ප්‍රඥා බල පහළවනවා සත්‍ය පොල්පාක ධර්මයන් අතරින් ධර්මයේ ආදී සම්බුද්ධ ධර්මයේ ප්‍රඥා දිනනවා ඒ ධර්මයේ අහන අපාරයේ තුළදී සත්‍ය නැහැනීමේ විද්‍යාත්මක දිනුනා ඒ ධර්මයේ නැවත නැවත අහමින් ජීවිතේ මහත්තු නිසා රූපාංශකල් ධර්ම සිතින උත්සාහවත් නිසා රූපාංශකල් ධර්ම ප්‍රහාණය කියන උත්සාහවත් නිසා ජීවිතයක් ඇති වුණා ඒ වගේම සීලෙන් යුතුවම කටයුතු කරන නිසා සතියක් ඇති වුණා සමාජයේ පොසිට සමාජමත් කරන නිසා සමාජයක් ඇති වුණා ඒක ප්‍රකාරයක් මේ නිගිය සංකල්පනා විද්‍යාත්මක සමාන පඤ්ඤා කියන මේ ධර්මයන් බල ධර්මයන් අනුකම්පිත ප්‍රඥා ධර්මයන් වෙනුණා සතිය දහම කුලීම විශේෂපත් පද සමාධිකාරයෙන් මේකත් සෝපාසන ධර්මයන් මේ මොහොත දක්වා මේ මාතයේ සංකාරයේ තුල දැඩිලා අතිසාර කුසල සංඥා දැන දැනට තියෙනවා. මේ සියලුම කුසල සංඥා සක්සනපද ඒකාන්ත සෙන්වාසය සඳහාමයි. මේ මහා කුසල සංඥා අපවිතන ගණනාලද මේ මහා දුරස්කන්ධය සියලුම දිව්‍යංගත් සියලුම භූතංගත් සියලුම සත්‍යංගත් මොදන් කරවමු ඒ වගේම අපමණින් මේ කරවගෙන ආත්මස්කාරයෙන් මොදන් කරවමු දැන් අප ඒ කාරණා කියන ආස්වාදකාරක වෙනවා ආදීවා නාමනිකා ආකාශ සංකාරයම ආදීවා නාමනිකා

ඉතනෝ නාමයෙන් නාමෝ සුඛිතා සම්මතනා දේවෝ සමේ ශක්තියෙන් කුමනමින් අපට තියෙනවා පානවස්තාව දක්වාන වායනයේ නෝගයන්ගේ ආශ්‍රය ලැබේවා බුදුපතේ මහරහතන් කල්යාණ මහෝත්සවයන් මහසේවාගේ වෙන කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය ලැබේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්න මුණාපුණ්‍ය කම්මේ නමස්කාර සමාදන් සතර සමාදන් සෝයාවන් දේශනාව සියලුම කල් ඒකාන්තයෙන් තේම මාත්‍යන්තයේ ක්‍රීමේ ලබනා වූ අනුපල් දීපෝ මුක්තිය සඳහා නිර්මාණ ධාතු සඳහා හේතු වේවා වාසනා වේවා ධම්මේන සම්මානා සරක්ඛයානෝ ධම්මේන සම්මානා සරක්ඛයානෝ ධම්මේන සම්මානා හොඳයි මේක ලාවට පරිපෝෂණය ලැබීම සැපේ වෙන කුමක් සේවා අප සෙන්දාදා ටිකක් අධ්‍යයනය කරන්න සම්මෝධියෝ රජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ බලස්සන්තරායෝ සුඛේ දීපාසෝ භව භවදන්තං නන්දනා සත්තං සම්බදීතා සබ්බ දුක්ඛාන් භාවේන සබ්බ සංඝාන් භාවේන සබ්බ සංඝාන් භාවේන සදා පුත්තේ භාන් පුත්තේ අභිවාදන සීලස්ස නිච්ඡන් වද්ධාකරණෝ සත්තාරෝ ධම්මා රක්ඛන්ති ආයුවන්නෝ සුඛං බලං ආගාමෝග්‍ය සම්පත්තේ සද්ද සම්පත්තේ වෙත අතෝම්බාන සම්පත්තේ කුණාතේ සමේ දෙසෝ සම්මනාතන වෙනස් කරන අත්පත්තේ වා